අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක් ලැබීම සම්බන්ධයෙන් ජාතික අවශ්‍යතාවයක් තියෙනවා. ලෝකයේ තියෙන සංවර්ධන අඩුව ලෝකයේදී අපි ගත යුතු සංවර්ධන උපාය මාර්ගය සැලකිලි කරනවා. අපි ජාතික ප්‍රතිපත්තිය රටට හඳුන්වා දීනවා. අපි ඒ පිළිබඳ කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. ඒ පිළිබඳ ජාතික එකමුතුවක් ජාතික වැඩ පිළිවෙලක් අපි හදලා නැහැ. අන්න නිසා අපි අද හදපු මේ ආණ්ඩුව තුළ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන මොකක්ද? ප්‍රධානම දේ තමයි අද මේ ජාතික ආණ්ඩුව තුල මේ ප්‍රධාන අක්ෂර ටික එකට තියාගෙන ජාතික ප්‍රතිපත්තිය තහවුරු කර ගැනීම විධිමත් රටේ උචිත ව්‍යවස්ථා සංශෝධනය අපි ඉක්මනින් කර ගැනීම ඒ වගේම කඩාවැටෙච්ච රටේ ආධ්‍යාත්මික ගුණධර්ම සඳහා ජාතික වැඩ පිළිවෙල